ආලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1971 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වන දින ප්‍රචාරය කරන ලද අනගාരിക ධර්මපාල තුමාගේ සෙවණේ නමින් ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා නිෂ්පාදනය කරන ලද වැඩසටහනක් අද ඔබේ ශ්‍රවණයට. ධර්මපාලතුමන් සෙවණේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ උපතින් 107 වසරක් පිරෙන දිනය හෙටට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ධර්මපාලතුමන්ගෙන් රටට සිදු වූ සේවය පිළිබඳ කරුණු සලකා බලන විශේෂාංගයක්. අනගාരിക ධර්මපාලතුමා බෞද්ධයන්ගේ උදාසීනත්වය ගැන කලකිරුණේ සෑම වේදිකාවකින්ම ඔවුන්ට බැනවැදුණේය. තමාගේ රට ජාතිය ආගම ගැන නොතකා පරිසරිත වැළඳගෙන වහල් අදහස් ඇතුව ජීවත් වුණු සිංහලයන්ට සිය ජාතික ආගමික දායාදෙහි අගය පහදා දුන්නේය. බුදුසසුනේහි පිරිහීම නිසා කම්පා වූයේ එය නගා සිටීමට නන් අයවෙන් කටයුතු කළේය. ශ්‍රද්ධා භක්තියෙන් තොරව සිටි ගිහියන්ටත් බෞද්ධ අධ්‍යාපනයට හෝ ධර්ම ප්‍රචාරයට හෝ ඉදිරිපත් නොවි පන්සල්වල කම්මැලිකමෙන් කල්ගත කළ භික්ෂුන් වහන්සේලාටත් නොඑක් ක්‍රමවලින් ක්‍රිස්තු ධර්මයේ පතුරවාලීමට වෙහෙසගත් මිෂනාරින්ටත් මෙතුමාගේ තියුණු වාග් ප්‍රහාර එල්ල කෙරුණි. සිංහලේනි නැගිටෙව් යන්න දෙවින පුරා රැව් පිළිරැව් දෙන සටන් පාඨයක් වන තරමටම මෙතුමා එකල සිංහලයන්ගේ දීන හීන ගතිගුණ නැතිකොට නව ජාතියක් ගොඩනගා ගැනීම සඳහා ගමින් ගමට යමින් දේශනා පැවැත්විය. ලැබෙනා වූ සබදිව කල්පනා කරපුවාම උත්තර දීප කුලාකින් බැරි මහා කාරුණිකුට සාධකයන් වහන්සේගේ ඥානෙට දෙවිදී මේ පමණින්නා වූ මන්ත්‍රාසිය ඉතාම ඥාන භාවයෙන් සිට බැරි මෙයන්ට ඕනතරන්නා වූ ධර්මයේ මක්ෂීතියා වහන්සේගේ විඥානයට දෙවිදී සා උන්වහන්සේ විසින් ප්‍රථම කොටම වදාලා වූ ධර්මයේ මොකක්ද अविद्यापच्चया संहारः संहारपच्चया विज्ञानं विज्ञानपच्चया नामरूपं नामरूपच्चया सनातन समर मुआ पियाद दम पल वीरोवन समरि मुआ पियाद दम पल वीमियन समर मुआ पियाद दम पल वीरोवन समरि मुआ යද සම්පල් හිමියන් අතුරා පුදාසුන් බැති මරේ පුතුමින් මතුරාණෙක් මාරේ හිලෙහි මතුරින් උතුරා පැතිර අද වැලි ආදරින් උදදී නම දිමු හිමියනි තිරදින් ජාතිය පිළිබඳ මහත් වේදනාවකින් පෙළුණු මෙතුමා වරක් ආදරණීය මවක් දරුවන්ට අවවාද දෙන්නාක් මෙන්ද වරක් වීර සෙන්පතියෙකු සෙබළුන් අමතන්නාක් මෙන්ද සිංහල වර්ගයාගේ යහපත සඳහා දේශනා පැවැත්විය සිංහලයේ නැගටිව් බෞද්ධයනි අවදිවව් යන වදන් මාලාව එතුමාගේ මුවග ලැබදුනි. පර සිරිත් විරිත් ඇඳුම් පැළඳුම් නම්ගම් යනාදිය හෙලා දැක්කේය. ධර්මපාලතුමා කලක් ළඟින් ඇසුරු කළ ඩී.සී. අබේරත්න වෙදරාළහාමි මට අනගාരിക ධර්මපාලතුමා පුද්ගලිකව පැය කීපයක් සාකච්ඡා කරන්නට මුලින්ම මුණ ගැසුනේ 1928 ජූනි මාසයේ අගහරියේදී පමණ කොල්ලුපිටියේ ඇලෝ ඇවිනිමියා හේවා විකාරණ වලව්වේදී උදේ 9ට පමණ එහි ගිය මට එතුමා මගෙන් ප්‍රශ්න කළා අද උදෙන්ම ප්‍රධානත්වයා පැමිණුණේ වමනාව මොකක්ද කියලා මම කිව්වා මම ඒක සම්නාසයට පසුව කියනවා මට ඊට කලින් මගේ මතු දියුණුව සඳහා යම් අමුණාංශයෙන් උපදෙස් අවවාද කීපයක් ලබා ගැනීමට උවමනා කරන ආසාවෙන් මං සිටිනවා කියලා. එතකොට එතුමා මගෙන් ප්‍රශ්නයක් නැගුවා මේ වෙද මහත්මයා කියන පත්‍රය මොකක්ද කියලා. මම වඩාම ආදරයෙන් සැලකිල්ලෙන් කරුණාවෙන් කියන එකම පත්‍රයේ සිංහල බෞද්ධයා පත්‍රයේ බව මම කියා හිටියා. ඊට හේතුව ඒ පත්‍රයක් පාසාම දැනගත යුතු කරුණු මැයින් පළවෙනි තමුන්නාංශයේ ලිපිය කියවීමටත් ඒ වාගේම බෞද්ධයින්ට තිබෙන එකම බෞද්ධ පත්‍රයේ ඒ නිසා වීමයි. සාකච්ඡා කරන විට මට එතුමාගෙන් ඉතාම වටිනා උපදේශයක් අවවාදයක් ලැබුණා. ඒ උපදේශය මෙන්න මේකයි වෙද මහත්මයාට වුමනා යම් කිසි කටයුත්තක් ඉටු කර ගැනීමට වුමනා වෙච්ච වෙලාවක අසවලා බොහොම ලොක්කය අසවලා බොහොම උසස් පුද්ගලයෙක් කියලා කිසි දවසක පසුබට වෙන්න එපා කිව්වා. දෙලින්ම ඍජුව ඒ තුමා ළඟට ගිහිල්ලා ඒ තමන් උවමනාව කෙලින් ඇද නැතුව බය නැතුව කතා කරන්න මම ඊන් ප්‍රයෝජනේ අද පවා ලබනවා. එතුමාගේ ඒ අවවාදයේ පරිදි මම ඊන් ප්‍රයෝජනේ ඉන්දියාවේදී පවා මේ කරුණ වලදී ලබාගෙන තිබෙනවා. ඒ වගේම මම එතුමාගෙන් ප්‍රශ්නයක් ලැබුවා මේ සමුන්නාංශේ ටිකක් මේ සැර භාෂාවෙන් මෝඩයා ගොන්තරියා ආදී වශයෙන් සමහර රැසීම් වලදී කතා කරනවා කියලා ටිකක් සමහරු එහෙම කියනවා කියලා. එතුමා ඒකට කිව්වා වැරදි කරනවා නම් හසුරවන්න බැරි නම් මගේ පවුලේ ඥාතීන්ටත් මම කතා කරන්න කතා කරලා ඒ ඒවා හොඳ මගට ගන්න කතා කරන්නේ මේ පිළිවෙලටයි මම. ඒ මෝඩයා ගොන්තරියා ආදී වශයෙන් මම කතා කළා නම් කතා කළේ මගේ ජාතියේ ගෞරවය රැක ගැනීමටත් මගේ ජාතිය දියුණු කර ගැනීමටත් එදා සමාජයේ තිබුණු තත්ත්වය ගැන හිතා බලනකොට එහෙම කතා නොකර බැරි අවස්ථාවල් මට එළඹුණායි පැමිණුණායි ඒ නිසායි මම කළේ එහෙම නැත්නම් මම කවදාවත් එහෙම හිතේ අසතුටකින් අකරුණාවකින් ඒ වචන පාවිච්චි නොකළ බව මම කියන්න කැමතියි කොටින්ම කියනවා නම් මට පෙනී ගියේ ධර්මපාලතුමා තරම් කරුණාවන්ත මුරුදු මොළොක් හෘදයක් ඇති මුරුදු මොළොක් ගතිගුණ ඇති හොඳ සත්පුරුෂ උත්තමයෙකු ලැබෙන්නේ බොහොම කලාතුරකින් කියන එක මට මේ සාකච්ඡාවේදී පෙනී ගියා. ඒ වාගේම එතුමා පර සිරිත් පර භාෂා ආදී දේවලට මේ රටේ පුරුදුව තිබුණු වකවානුවේදී ඒවා පුළුවන් තරම් නැති කරලා අපේ සිංහල ජනතාව සිංහල විදිහට සිංහල නම්ගම් සිංහල ඇඳුම් පැළඳුම් ආදිය හැකි පමණ එතුමා දිනු කරන්න උත්සාහ ගත්තා. ඒ කාලයේ අපේ කාන්තා පක්ෂය ඇඳුම වශයෙන් පාවිච්චි කළේ උසස් පෙළේ කාන්තාවන් මේ බිම මම ගණන් අතු ගෑවිගෙන යන හැට් මේ සායත් හැට්ටයත් කියන දෙකයි. ඒ සාමාන්‍ය පන්තියේ කාන්තාවන් කම්බායත් 70ත් කොයි යන දෙක පාවිච්චි කළා. ඒව සම්පූර්ණයෙන් පහේ නැති කලේ නැති කරලා මේ ඔසරිය නැත්නම් මේ සාරිය කියන ඇඳුම කාන්තා පක්ෂයට පුරුදු කලේ ආරම්භ කලේ මුලම තරුණපාල තුමායි කියන එක කියන්න ඕනේ. ගෝඝාතනයට අනුබල දෙන සිංහලයන්ගේ සංඛ්‍යාව 1 දවසින් දවස වැඩි වේ. මේ භයානක පාප කර්මය නිසා ලංකාව යක්ෂ විමානයක් වී තිබේ. කලිසන් අඳින සිංහලයන්ට බුද්ධාගම අ르චි. ශුතභක්ත සූකරයන්ට පුෂ්පාගන කුමුකටද. කලිසමත් කාම සුකල්ලිකාන් යෝගීන්ට රුචි. අමුඩ ගැසීමට ගන්නා යාරයක් දිග ලේන්සුව අත්තිකල මතාන් යෝගීන්ට රුචි. මධ්‍යම ප්‍රතිපදාවට යෝග්‍ය සුදු වස්ත්‍රයක් ඇඳ සුදු උත්තර සාටකයක් පෙරවීමයි. කලිසමට ඕනෑ කරන අනුපාන ද්‍රව්‍ය බොහෝයි. කකුල් දෙක කලිසමේ ඔබ ආසාවි කර ගැනීමට පටි දෙකක්ද ඕනෑයි. අනගාരിക ධර්මපාලතුමන් අතින් සිදු වූ ශාසනික සේවය අතරින් ධර්ම ප්‍රචාරය වැදගත් තැනක් ගනී. මෙතුමාගේ ධර්මදූත ව්‍යාපාරය ඉන්දියාවේ ධර්මශෝක රජුගේ ධර්ම ප්‍රචාරයට සමාන කළ හැකි බව බොහෝ දෙනාගේ මතයයි. ධර්මාශෝක මහරජතුමාගෙන් පස්සේ මේ ලෝකයේ පහළ වෙච්ච අංග සම්පූර්ණ ධර්ම දූතයා ධර්ම දූත සේවාවක් මෙහෙයපු පුද්ගලයා ධර්මපාලතුමායි කියලා නොබියෝ කියන්නට පුළුවන්. ධර්මපාලතුමාගේ ධර්ම දූත සේවය ලංකාවට පමණක් නෙවෙයි ලෝකේටම පොදු එකක් වුණා. ධර්මපාල තුමාත් ධර්මාසෝව රජතුමාත් ගැන එක්තරා විදිහකින් අපට සංසන්දනය කරන්නට පුළුවන්. ධර්මාශෝක මහරජතුමාත් ධර්ම මහා මාත්‍රයෝ කියලා වැදගත් ඇමති තනතුරු වෙති කරලා ඒ ඇමතිවරුන්ගේ මාර්ගයෙන් දඹදිව පුරා ධර්ම ප්‍රචාරය කළා. ඒ වගේ ධර්මපාලතුමාත් මේ රට ඇතුළේ විශාල ජාතික ප්‍රබෝධයකුත් එක්ක ධර්ම දූත මෙහෙයක් ධර්ම දූත සේවාවක් මෙහෙයුවා. ඒ වෙනුවට උන්නැහැට හිටිය ලුකුම ශ්‍රාවකව තමයි ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා විශේෂයෙන් මෙහිදී අපි සලකන්න ඕනේ. අනුරාධපුරයේ නගා සිටීමේ පිළිබඳව උදාර කටයුතු කළේ ධර්මපුර පාලතුමාගේ අනුශාසනා පරිදි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා. ඒ වගේ ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ගණයේ ගෝලියෝ ධර්මපාලතුමාට හිටියා. ධර්මපාලතුමා ඒ අයගේ සහයෝගය ලබාගෙන මේ රටේ ගමක් ගමක් ගානේ ගිහින් මහජනයා උනන්දු කෙරෙව්වා ධර්මයේ ධර්මයේ ප්‍රචාරය කළා. භික්ෂූන් වහන්සේලාට අවවාද කළා අනුශාසනා කරලා භික්ෂූන් වහන්සේලා ප්‍රබෝධමත් කළා ධර්මයේ පිළිබඳව ලොකු ලැබිකමක් ඇති කරවීම පිණිස. ඒකම අපේ ජාතිය සකස් කළෙත් ඒ ධර්ම දූත සේවාවේ මාර්ගින් ධර්මපාලතුමා මේ කියලා මේ රටේ කවුරුත් දන්න කාරණයක්. එතකොට මට නිදසුනක් වශයෙන් කියන්න පුළුවන් අර භික්ෂූන් වහන්සේලා ගැන කියනකොට ධර්මපාලතුමා ඒ කාලේ පත්තරේ දාලා තිබෙනවා ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයට යැවීමට සුසු භික්ෂුන් වහන්සේලා ඕනෑ කුඩා හාමුදුරුවෝ ලිලුම් කරන්නයි කියලා. පසු කාලයක රටේ පමණක් නෙමේ ලෝකයේම උදාර නමක් ඇති කරගෙන අපවත් වීව දාල එක්තරා ස්වාමින් වහන්සේ නමක් එදා පුංචි සාමණේර නමක් උන්වහන්සේ ගිහින් තියෙනවා ධර්මපාලතුමාලා ගෙදරට. ධර්මපාලතුමාගේ මව කතා කරලා පොඩි හාමුදුරුවෝ මොකද ආවේ ධර්මපාලතුමා තව ටිකකින් එයි ඉනටි කියලා ගිලම්පසයෙන් පිළිගන්නලා රෙද්දක් දාලා මේ උන්වහන්සේ වඩා හිඳුවලා දෙහත් වට්ටියක් හැම පිළිගන්නලා තියෙනවා. ධර්මපාලතුමා ටිකකින් ආව. එනකොට දෙහත් වට දෙහත් පිටකුත් හපහපයි මේ පොඩි හාමුදුරුවෝ හිටියේ ස්තූපේ වාඩි වෙලා. දෙහත් වට්ටිය තෙතනම තිබුණා. ධර්මපාලතුමා ආ ගමම්ම කලේ මොකද්ද? දෙහත් වට්ටිය අරන් පොලේ ගැහුවා. පොලේ ගහලා අර පොඩි හාන් තව වාද කළා කවදාක්වත් බුලත් කන්න එපා. මේවා මේ අපේ පිරිහීමට හේතු. බුලත් කාලා මේ රට හරියස්සන්න බෑ. ඒ නිසා බුලත් කෑම නවත්තන්න දෙ කියලා අවවාද කළා. ඊට පස්සේ තමයි ඒ හාමුදුරන්ව ධම්මදිකට එක්කගෙන ගියේ. ওই දිග කතාවක් මා කෙටියෙන් කිව්වේ අන්න ඒ විදිහට භික්ෂූන් වහන්සේලාවත් හරියට දයාබර පිය කෙනෙක් වගේ එතුමා සකස් කළා. අනගාരിക ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමයේ වනාහි බුද්ධ ගයාව බෞද්ධයන් ලබා දීම සඳහාගත් ප්‍රයත්නය. බුද්ධ ගයාව බේරා ගැනීම යන පාඩයෙන් සකල ලෝකවාසී බෞද්ධයන්ගේ සිත් මේ ප්‍රශ්නය දෙසට යොමු කරන දඹදිව නැවත බුදුසමය ප්‍රචාරය කිරීම මෙතුමාගේ ජීවිතය අතිශයින් සාර්ථක කළ වැදගත්ම කරුණයි. මහා බෝධි සමාගම පිහිටවන ලද්දේ මේ ශ්‍රේෂ්ඨ කාර්ය ඉටුකර ගැනීමටය. මේ පිළිබඳ තවත් විස්තරයක් මහා ಭಾರತයේ සංඝනායක මහා බෝධි මණ්ඩලයේ අග්‍ර ශ්‍රාවක මණ්ඩලයේ අධිපති පූජ්‍ය හැදිකල්ලේ පඤ්ඤාතිස්ස ස්වාමීන් වහන්සේකින් ධර්මපාල තුමා මේට අවුරුදු 80කට පෙර නම් 1991 මැයි මාසේ ඉන්දියාවට මුලින්ම ගියේ. විශේෂයෙන් බුද්ධගයාවට පැමිණියේ ධර්මපාලතුමාට ධර්මපාලතුමාගේ හිතේ ඊටම ලොකු දුකක් ඇති වූ අවස්ථාවකයි. ඒ දුක මොකද්ද? බුද්ධගයා ශ්‍රී මහා බෝධින් වහන්සේ බෞද්ධයන් අතර පච්චර ගන්නට එතුමා තුළ බොහොම ලොකු ලැබිකමක් තිබුණා. අන්නේ අදහස මුදුන් පච්චර ගන්නටයි ධර්මපාලතුමා බුද්ධගයාවට මුලින්ම යාමට අදහස් කරේ. ඒ කාලේ වන විට ඉන්දියාවේ බුද්ධ ආගම පිළිබඳ ලොකු හැඟීමක් තිබුණේ නැහැ. බුද්ධ ආගම හුඟක් පිළිහිච්ච කාලයක් ওই වකවාන වලට. ධර්ම බලතම කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ ඒ වගේම උන්වහන්සේ බුද්ධත්වයේ ලබාගත් ශ්‍රේෂ්ඨම සිද්ධාස්ථානය මහන්තායත කරගෙන ඒ උතුම් සුද්ධ භූමියට නොයෙක් විදිහේ කරදර කම්කටොළු ආදී පැමිණලා තියෙන නිසා කොහොම හරි නැවතත් මෙහි අයිතිය බෞද්ධයින්ට ලබා ගන්න ඕනේ කියන බොහොම ලොකු බලවත් හැඟීමක් ඇතුවයි ඒ තමයි ඉන්දියාවට ගියේ මුලින්ම ඉන්දියාවට ගිය අවස්ථාවේ ධර්මපාලතුමාට බුද්ධ ගයාවේ නවතිනවත් වෙනක් තිබුණා ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඒ තරම් ලොකු කරදරයක් ඒ කාලේ තිබුණේ ධර්මපාලතුමා ඔය ඔතන දැන් තියෙන ඒ බුද්ධ ගයා දැනුත් ඒ කොහොම ගහ තියෙනවා. ඒ කොහොම ගහයට තමයි දවස් ගණනක් ගත කරේ. මේ කාණේ දැනගත්තු ඒ බර්ණස හිටියා භගවන් දාස් කියලා ලොකු සිටුවරේ කොයි මහත්මේ එයා බ්‍රාහ්මණ පඬිවරේ ධර්මපාලතුමාගේ මේ වීරියවන්ත මේ උදාර අදහස් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව දැනගත් භගවන් ඒ දස් මහත්මයා ධර්මපාලක මට කිව්වා මේ ඔබ වහන්සේ කරගෙන යන මේ වැඩවලට උදව්වක් වශයෙන් මගේ ගෙදර නැතිලා ඒ කටයුතු වලට මම උදව් කරන්න කැමති ඒ නිසා මගේ ගෙදර නවතින්නේ කියලා. නැතිලා ඒ භගවන් දස් මහින් වර්ණස ඔය මූලකන්ද කුටි විහාරේ කිට්ටුවයි එතන ඉඳගෙන ඉතින් බුද්ධ ගයාර කටයුතු දිනුවට පටන් ගත්තේ. ඊළඟට මම කැමති ඇමරිකාව, එංගලන්තය, ජපාන් රට, ජර්මනිය ආදී රටවල ධර්ම පාර්ශ්වනා කරපු කටයුතු පිළිබඳ කෙටි විස්තරයක් කරන්න. මම පහුගිය අවුරුද්දේ ඇමරිකාවට ගියා. ඒ ඇමරිකාවට ගිය අවස්ථාවේ මට දැනගන්න ලැබුණා ධර්මපාලතුමා ඒ රටේ කළ තියෙනා වූ බෞද්ධ ආගමික සේවය කොච්චරද කියන කාරණය. ඔය මුලින්ම චිකාගෝ නුවර දෘෂ්ටි සම්මේලනයේ ගිය අවස්ථාවේ ඔය හොනලුලු නගරයේදී තමයි මේරි පෝස්ටර් මැතිණිය ධර්මපාලතුමාට මුලින්ම මුණ ගැහුණේ. ඒ ධර්මපාලතුමාගේ අවවාදාන ශාසන පිළිඅරගත්තු මේ පෝස්ටර් මැතිණිය බෞද්ධ උපාසිකාවක් වෙලා අන්තිමට ධර්මපාලතුමා ආරම්භ කරපු මහා බෝධි සමාගමට විශාල ධන ප්‍රත්‍යාග කළා තියෙනවා. ඒ වගේම ජපාන් රටේ කියෝටෝ නගරේ දැන් අවුරුදු 91ක් වයස වන ටකියදා කියන මහානායක හඳුරු මට ජපාන් රටේදී හම්බ වුණා. ඒ හඳුරු කිව්වා එහේ ජපාන් රට ධර්මපාලතුමා පැමිණි අවස්ථාවේ ළමයි දෙන්නෙකුට කරපු අවවාද. සෙල්ලම් කර කර ඉන්න ළමයි දෙන්නෙකුට කිව්වා ඔහොම සෙල්ලම් කර ඉන්න එපා. හොඳට මහන්සියලා ඉගෙනගෙන තමන්ගේ රට, තමන්ගේ ජාතියට, තමන්ගේ ආගමට සේවයක් කරන්න කියලා. ඒ අවවාදේ තවම ඒ හැඳුනට මතක දිනවා කියලා මට විනාහලා කිව්වා අවුරුදු 91ක් වයස හාමුදුර කෙනෙක් ඒ හාමුදුරුවෝ. ඒ වගේම ජර්මනියේ පහුගිය මැයි මාසේ මම බටහිර ජර්මනියේ සංචාරයකට ගියා. මියුනික් නගරයේදී මට හම්බ වුණා ගොට්ස් ෆෙඩ්රික් කියන තරුණ මහත්මයෙක් ඒ මහත්මයා විශ්වවිද්‍යාලේ කටකාචාර්යවරයෙක්. ඒ මහත්මයා මට කිව්වා හාමුදුරනේ මම ධර්මපාලතුමා ලියපු බුද්ධ ධර්මයේ පිළිබඳ පොතක් කියවලා මට බුද්ධ ධර්ම ගැන ආසාවක් ඇති වෙලා මම ඊට පස්සේ බෞද්ධ පොත්පත් කියවන්න පටන් ගත්තා කියලා. ඒ බෞද්ධ පොත්පත් කියවීමෙන් මම අද හොඳ බෞද්ධයෙක් වෙලා ඉන්නේ. මගේ නෝනත් දැන් බෞද්ධයෙක්. එංගලන්තයේ සහ යුරෝප ආදී රටවල අද බුද්ධඝම පැතිර යාමට ප්‍රබල හේතුවක් වූයේ අනගාരിക ධර්මපාලතුමාගේ ධර්මදූත මෙහි බව කවුරුත් පිළිගන්නවා. එංගලන්තයේ පිහිටි ලන්ඩන් විහාරය මීට වසර කිහිපයකට පෙර තනින් තැනට මාර වෙමින් ගොස් අද ස්ථිර තත්වයකට පැමිණ තියෙනවා. මේ තත්වයට පදනම් වූයේ අනගාരിക ධර්මපාලතුමන් බව මීට දින කිහිපයකට කලින් ලංකාවට වැඩම කළ ලන්ඩන් විහාරාධිපති පූජ්‍ය හම්මලව සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ සඳහන් කරයි. දැනට යුරෝපයේ ඇති වී තිබෙන මේ ප්‍රබෝධය හා උනන්දුව ගැන සිතන විට අද සිහි කරන අනගාരിക ධර්මපාලතුමා විසින් යුරෝපීය රටවල ඇරඹූ ධර්ම ප්‍රචාරක කටයුතු කොතරම් දුරට දියුණු වී ඇද්දැයි කෙනෙකුට සිතාගත හැකියි. දැනට අවුරුදු 80කට පමණ පෙර අපරදිග වාසීන් බුද්ධාගම ගැන දැන සිටියේ පොත්පත් මාර්ගයෙන් පමණයි. පෙරදිග රටවලට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ලියූ පොත් ඒ අතර හුඟක් තිබුණා. ඒ පොත් බුද්ධාගම පිළිබඳ ඊටාම වැරදි අදහස් වලින් ගහනව ඇති බව අපට පෙනෙනවා. අනගාരിക ධර්මපාලතුමන්ට ධර්ම ප්‍රචාරක කටයුතු අරවන්නට සිදු වී තිබුණේ මෙවදු යුගයකයි. එතුමා චිකාගෝ නගරයේ පැවති ලෝක ධර්ම සම්මේලනයට යද්දී ප්‍රථම වරට ලන්ඩනයට ගියේ 1893 දීය. මේ ගමනේදී එතුමා සාදරයෙන් පිළිගත් සර් එඩ්වින් ආනෝල් මහාචාර්ය රීස් ඩේවිඩ් යන විද්වතුන් සමග මෙන්ම ලෙඩ්බීට ඇනි බෙසන්ට් ජිනරාජ දාස යන පරම විඥානාර්ථවාදීන් සමගද බුද්ධාගම යුරෝපයේ කොයි විදිහකින් පැතිරවිය හැකිදැයි කොයි විදිහේ මාර්ග ගත යුතුදැයි යන කරුණු ගැන සාකච්ඡා කර තිබෙනවා. ඊට පසුව 1925 දී නැවත ලන්ඩනයට ගිය ධර්මපාලතුමාට එතුමාගේ දේශනයන්ගෙන් සතුටටපත් ඉංග්‍රීසි උගතුන්ගේ සහාය ලබාගෙන 1926 වන විට බ්‍රිතාන්‍ය මහා බෝධි සමාගම පිහිටුවාගත හැකි වුණා. 1928 දී උගත් භික්ෂූන් වහන්සේලා තුන්නමක් ලංකාවෙන් යවා බ්‍රිතාන්‍ය මහා බෝධි මධ්‍යස්ථානය විහාරයක් බවට පත් කළ අතරම බ්‍රිතාන්‍ය බෞද්ධයන්ට භික්ෂූන් වහන්සේලාගේ පාරම්පරික සේවය ඒ පෙරදිග සිටිතුරට අනුව ලබා දීමට මඟ සලස්වා දෙන ලදී. බුද්ධාගම ජීවී ආගමක් ලෙස පැතිර යාමට පටන් ගත්තේ එතෙන් සිටය. ලන්ඩනයේ ඇරමුණ මේ මධ්‍යස්ථානය මේ ලන්ඩන් විහාරය නිසා ආසියාතික රටවලින් එංගලන්තයට පැමිණ සිටින පැමුණුණු බෞද්ධයන්ටද ස්වකීය ආගමික කටයුතු කර ගැනීමට අවස්ථාව ලැබුණු බව කිව යුතුය. ධර්මපාලතුමන් විසින් 1898 දී පළ කරුණු ගිහි දිනචරියාව 1958 වන විට 19 වරක් මුද්‍රණය වී තිබුණා. එහි එක්තැනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ස්ත්‍රීන් විසින් කටයුතු දේ. ස්වාම පුරුෂයාගේ සුවදුක් ගැන නිතරම සිත යොදවා අන්‍ය පුරුෂයන් ගැන කල්පනා නොකර පතිවෘතා ධර්මය ආරක්ෂා කටයුතුයි. ඌරන් කුකුලන් ආදී නීච සතුන් gedara ඇති කිරීම සුදුසු නැත. අඳින හැට්ටය Tamanගේ පයෝදර බඩ සහ පිට සම්පූර්ණයෙන් වැසෙන ලෙස ඇඳීම කළ යුතුය. දසරියන් දිග රෙද්දකින් ඔහුරිය හෙවත් සාරිය ඇඳ යුතුය. අනගාരിക ධර්මපාලතුමා ළඟින්ම ඇසුරු කළ කෙනෙක් තමයි සෙනෙට් සභාපති ඒ රත්නායක මහතා. ඒතුමා පළමුවෙනි වරට අපේ ගමට එනවායි කියලා තම ආරංචි වෙච්චම අපේ ගෙදර පදිංචියටයි පැමුණේ 1913 අප්‍රේල් මාසේ සිංහල අවුරුදු උත්සවයේදී. අපේ පියාණන්ලා සිංහල අවුරුදු උත්සවයේ පළමුනි වරට පුරාණ සිරිත් පිරිත් නැවතත් සීගිරීමක් වශයෙන් විශාල උත්සවයක් පැවැත්වුවා. ඒ උත්සවය අවසානයේදී ඒ උත්සවයෙන් ජයගත්ත ක්‍රීඩාකරුවන්ට ත්‍යාග බෙදා දීමට අනගාරික දන් පාර්ථකවා පැමිණේ. එදා තමයි මම පළමුවෙන් මෙතුමා දැක්කේ. එදා එතුමා කාර්යයෙන් බහිනකොට ඒ ශ්‍රී දේහය ඇත්තෙන්ම හරියට ජූලියස් සීසර් එංගලන්තයේ අත්පත් කරගන්නට ගිය අවස්ථාවේදී යම් විදිහකට I came I saw I conquered කියලා කිව්වා වගේම එතුමා මන් දැක් හැටියේ I, I saw him and I was conquered එතුමා ගැන මගේ අප්‍රමාණ පැහැදීමක් ඇති වුණා. එතුමාගේ කතාවල් සිංහලෙන් ප්‍රබෝධ කරපු හැටි මට අද වගේ මතකයි. මේ කතාවල් ගැන කොච්චර මගේ ප්‍රබෝධයක් ඇති වුණාද කිව්වොත් එහෙම එතුමා කතා පන්තියක්ම ධර්මරාජ ශාස්ත්‍රාලාවේ පැවැත්වුවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන එක එක මාතෘකාව යටතේ එක එක දවස් මම අටුවස් කාලේ සිට මහනුවරට 75ක් පයින් ගිහිලා ඉතින් මේ කතාවල් අහලා මම එන්ට වරුඳුනා 1914 සිට 1915 දක්වා මම එතුමා ඉතාමත් කිට්ටු ආශ්‍රය කරා. ඒ කාලෙන් වැඩි හරියක් එතුමා ඉන්දියාවේ යුද්ධ කාලෙදී හිරබාරේ හිටියේ. එතුමාගේ දිනචරියාව ඉතාමත්ම ආශ්චර්යවත් දෙයක්. එතුමන් අවදි වන්නේ පාන්දර 3ට නැත්නම් 4ට. ඒ අවදි වෙතන් භාවනාව, බකෝ මෛත්‍රී භාවනාව නැත්නම් සතර සතිපට්ඨානේ භාවනා කරලා ඊළඟට එතුමා සෑමදාම අවුරුදු ගාණක් කරගෙන ආපු සිරිතක් නම් දිනපොත ලියවිලි එකයි. ඒ දිනපොතේ ඊට ඉස්සරින්දා වෙච්ච සියල්ලක්ම කරුණු එතුමාගේ හැඟීම් එතුමාගේ සිතුම් පැතුම් සියල්ලක් මේ දිනපොතේ අඩංගුයි. ධර්මපාලතුමන් සෙවණේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ උපතින් 107 වසරක් පිරීම නිමිත්තෙන් සකස් කළ විශේෂාංගයකටයි ඔබ මේ සවන් දුන්නේ. වැඩසටහනට කොටස් උපුටා ගත්තේ අනගාരിക ධර්මපාලතුමාගේ සිංහල ලිපි සංග්‍රහයෙන් කාර්මික සංස්කරණය හර්බර්ට් ගුණරත්න නිෂ්පාදක පාලිත පෙරේරා 1971 වසරේ සැප්තැම්බර් මාසයේ 11 වන දින ප්‍රචාරය කරන ලද අනගාരിക ධර්මපාලතුමාගේ සෙවණේ නමින් ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතා නිෂ්පාදනය කරන ලද වැඩසටහනක් අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරිකා පෙරේරා.